නමස්කාර වේවා බුදුර්වනත සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනත සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා පුනුරුවනට ත්‍රමදාතිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි අපි අපි අද මේ රැස්ුනේ අප සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය උන්වහන්සේගේ සම්බුද්ධත්වය උන්වහන්සේගේ පිරිනිවන් පෑම කියන මේ උතුම් අවස්ථා තුන සමරන වෙසක් පුන් පොහොය සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ මිනිසයාට ඉගෙනූ ධර්මය ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු පුදුම විදියට තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මිනිස්සු අවබෝධ කළා. උන්වහන්සේගේ අවබෝධි කොච්චර පැහැදිලිද කියන්නේ දවසක් එක 100ක් කෙනෙක් සීත කාලේ වතුරේ ගිලිනවා උඩ එනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සීයා ඇයි මේ වතුර ගිලෙන්නේ කිව්වා මේ ශ්‍රමණයන් වහන්සේ මම මේ පව් හොදනවා කවද කරපුවාද කියලා ඇහුවා ඊයේ කරපුවා කිව්වා ඊට පස්සේ ඇහුවා එතකොට අද කරණේවා ඒවා හිත හොදනවා කිව්වා එතකොට ඇහුවා පව් කරන්නේ නැත්නම් ඔයා කට හොදාන දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ වදාළ සීයා ඔයා පව් නොකර ඉන්න gedar ලිඳ හොඳටම ඇති කිව්වා. ඒකෙන් උන්වහන්සේ උන්වහන්සේ මහන්සි ගත්තේ එකතර අවස්ථාවක උන්වහන්සේ දේශනා කළා මහණෙනි මා කියා දෙන්නේ වතුර නැතුව නාන විදිය කිව්වා. වතුර නැතුව නාන්නේ. දැන් අපි නානවා කියන්නේ පිරිසිදු වීමනේ. බලන්න උන්වහන්සේ එකට දීපු උන්වහන්සේගේ භාෂා ශෛලී හරීම පුදුමයි. උන්වහන්සේ දේශනා කළා මම උගන්වන්නේ වතුර නැතුව නාන්න ඒ මොකද ඒ කාලේ අදත් මේ ඉන්දියාවේ මිනිස්සු සුද්ධ බව බලාපොරොත්තු වන්නේ ඇඟතිමාගෙන අතුරුනාලා උන්වහන්සේ දේශනා කළා වතුරින් ඇඟ නොතෙමා සුද්ධ වෙන්න පුළුවන්. උන්වහන්සේ ජීවිතේ පුරාම මහන්සි ගත්තේ අන්නේ සුද්ධ බව ජීවිතයකට ලබා දෙන්නයි. උන්වහන්සේ මහසි ගත්තේ කෙනෙකුගේ කායික ක්‍රියාව පිරිසිදු කරන්න. උන්වහන්සේ මහසි ගත්තේ වචනේ පිරිසිදු කරන්න. උන්වහන්සේ මහන්සි ගත්තේ සිත පිරිසිදු කරන්න. උන්වහන්සේගේ මහන්සිය අපතේ ගියේ නැහැ. ඔබ දන්නවා ඒ කාලේ හිටියා රහතන් වහන්සේලා කියලා කොටසක්. උන්වහන්සේ කියාපු ක්‍රමයට කය වචනය මනස පිරිසිදු කිරීම නිසා පිරිසිදු වෙලා ගියා. తాවකාලිකව නෙවෙයි. සදාටම. දැන් බලන්න මේ උන්වහන්සේ ගාව හිටියා ගිහි ගෝලියෝ ගිහි ශ්‍රාවකයෝ අපි වගේ අය අපි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකනේ එතකොට උන්වහන්සේ ගාව හිටපු එක ගිහි ශ්‍රාවකියෙක් හිටියා කුසල් රජුරුවන්ගේ ගාව ප්‍රස්තාව කරලා ඉතින් මේ දැන් මේ ශ්‍රාවකයාගේ ඒ ශ්‍රාවකයා තවත් කෙනෙක් එක්ක කිව්වා ධර්ම මාර්ගයට ආපු එක්කෙනෙකුට පිහිටන අංග හතරක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යාගේ සිතේ ඇති වෙන පැහැදීමක්, ඒ පැහැදීම වෙනස් වෙන්නේ ධර්මයේ ගැන තියෙන පැහැදීමක් ඒක වෙනස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන තියෙන පැහැදීමක් වෙනස් වෙන්නේ ඊළඟට යා සීලවන්තයි. මෙන්න මේ ටික කිව්වම තව එකකින් කිව්ව නෑ නෑ නෑ. තුනයි කිව්වෝකේ තියෙන්නේ. දැන් මේ වාදේ බුදුරජාණන් අර එක එක්කෙනෙක් කියනවා මේ ධර්මාර්ගයට පැමිණ කෙනෙකුට අංග හතරක් තියෙනවා. අනිත් එකනකෝ අංග තුනයි තියෙන. ශ්‍රද්ධාව විතරයි කියලා. මේ නඩුව ගෙනිච්ච බුදුරජාන් වහන්සේ ළඟට. උන්වහන්සේට කිව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කියන්නේ මාතුලේක පිහිටලා තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිරී පැහැදීම ධර්මයේ කිරී තියෙන පැහැදීම සංඝයා කිරී තියෙන පැහැදීම සහ සීලය. එතකොට බුදුරජාණන් වහන්සේ මේක අගය කරද්දී කිව්වා ස්වාමීනි මං ඊට වඩා අමාරු දෙයක් කර කර ඉන්නේ කෙනෙක් කිව්වා. මොකද්ද කියලා මම හිත රකින්නවා කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම රස්සාව කරන්නේ කුසල රජු ළඟ. මොකද රස්සාව කුසල රජුවන්ගේ හිටියා තිබුණ අන්තපුරයක්. අන්තපුරේ ඉන්නේ ලස්සන කුමාරිකාවෝ. කිව්වා ස්වාමීනි මගේ ජොබ් එක මේ කුමාරිකාවෝ ඇතා පිටේ නග්ගන එකයි බස්සන එකයි. දැන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා තමයි රසාව කරන්නේ. එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඒ කුමාරිකාව ඇතා පිට නග්ගවන්න මගේ ළඟට එනකොට එවෙලෙම මූඩි ඇරපු සෙන් කුප්පි වගේ කිව්වා. එච්චර සුවඳ එනවා කිව්වා ඒගොල්ලන්ගේ ඇඟවල වලින්. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඒගොල්ලන්ව මං අතින් අල්ලගෙන ඇත අපිට නග්ගනවා. ඒගොල්ලන් අතින් අල්ලනකොට මට දැනෙන්නේ පුළුන් ගොඩක් අල්ලනවා වගේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම මිත්‍ති කල්ලි රස්සාව කරනවා කිව්වා. මම හිත කිලුට කරගත්තේ නැහැ. අද අපිට ඒක සීනින්වත් ඉබඳු අද්දකී බං ගැන හිතන්න පුළුවන්ද? මම සිත කිලුට කරගත්තේ නෑ කිව්වා. මං ඊ රස්සාව තාම කරනවා කිව්වා. එතකොට කෙනෙක් ගාවට ගිහිල්ලා නිකන් කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ යා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා අපි වගේ නෙමෙයිනේ. ඒක පාට හොයාගන්න පුළුවන්. ඒබඳු කෙනෙක් ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මම මේ විදියට හිත රකින්න කෙනෙක් කියලා තමන් ගැන අභිමාණයෙන් කතා කරන්න ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එයා කොච්චර වේගෙන් හිතට ගන්න ඇද්ද එතකොට ඒබඳු විශේෂ චරිත බිහුනේ කුමක ඇති ආශ්චර්යයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ඇති ආශ්චර්යයක් වර්තමානයේ ජීවත් වෙන අපි අතර යම් කෙනෙක් විශේෂ ගුණයක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන්න ශක්තිය ගන්නෙ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එනම් මේ ආශ්චර්ය තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය තුලයි. එක නොවන කෙනෙක් හිටියා පිටරටක. ඒ නොවන උදව්වට ගිනාවා තමන්ගේ අක්කගේ දුව. ඒ දුවත් එක පැටලුණා මහත්යන්. දැන් ඔන්න මේ දෙන්න පවුල් කරන්න ගත්තා. දැන් මේ නෝනට ඇති වුණා මොකද ඇති වුණේ ආදරේද? ඈ? වෛරය හටගත්තා. දැන් මේ නෝන සීන මවනවා මම මරනවා මේකව. මම මරනවා මේකව. දැන් මේ නෝන හොයනවා මේ තුවක්කුවක් මෙයාටත් පිළි තියාගෙන මමත් පිළි තියාගන්නවා. දැන් දැන් මේක තමයි දවස් ගන්න හිත හිත ඉන්නේ. දැන් මේනොට නිින්දක් නැහැ. විසඳුමක් නැහැ. ඊට පස්සේ මේ නෝනා අනිතික මේ නෝනා බෞද්ධත් නෙවෙයි. දැන් මේ නෝනට අහම්බෙන් දැන් මේ නෝන ගියා. දැන් මේ දැන් මේ නෝනට වුණා පැහැදිලි සාක්කේ. ඇස් ඇසින් දුටු සාක්කේ. දැසිඳුරු සාකිත් හම්බ වුණා. තමන්ගේම ඇස් දෙකෙන් දැක්කා. දැන් දැන් තියෙන හිතේ මොකද්ද? කිසි සමාවක් නැහැ. අහම්බෙන් හම්බ වුණා අපේ කැසට් පටිය. මම මේකෙන්වත් හිත හදා ගන්න ඕනේ කියලා ඔන්න කවුරු හරි ගෙනත් දෙන්නේ ඇති මේක පොඩ්ඩක් අහලා බලන්න කියලා. මෙන්න මෙයා වෙනස් වෙන්න ගත්තා. පස්සේ මෙයා මාව හොයාගෙන ආවා. අයල කිව්වා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාව බීරුවා. නැත්තම් මමත් අර පුද්ගලයා මරලා මමත් මැරිලා මං විශාල කරදරයකට වැටිලා මගේ ආත්මේ මං විනාශ කර ගන්නවා. මං මේ සියල්ලම අතහැරලා දාලා මම දැන් මම විමුක්තියක් හොයාගෙන යනවා. දැන් බලන්න එතකොට මේ උන්වහන්සේ පිරිනුවන් පාලා වසර 2500කට වැඩි. නමුත් උන්වහන්සේගේ ධර්මය අදත් අපේ ද්වේෂය නැති කරන්න උදව් කරනවා. අදත් අපේ පරිගැනීම නැති කරන්න උදව් කරනවා. අදත් අපේ වෛරය නැති කරන්න උදව් කරනවා. දැන් එතකොට ඒ නෝනගේ හිතේ තිබිච්ච අපිරිසිදුකම සූදා හැරියේ වතුරකින්ද නෑ ඒ අපිරිසිදුකම සෝදා හැරියේ පිරිසිදු දෙයකින් ඒ පිරිසිදු දෙය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දැන් මොහොතකට කලින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ඔබ වන්දනා කරද්දී මුලින්ම කිව්වා මාගේ ස්වාමියු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කළසේක. එතකොට උන්වහන්සේ තනියම කරගත්ත විශේෂ දේ රාගයේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. ද්වේෂයේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. බය, තැති ගැනීම, මෝහේ හටගන්න ස්වභාවය හිතෙන් ඉවත් කළා. දැන් බලන්න හිතලා අපේ ජීවිතේ විශේෂයෙන් පිටරටක ආවට පස්සේ ඔබට බය ඇති වෙන අවස්ථාවල් නැද්ද? ඕන තරම් තියෙන්න පුළුවන් නේ. අයි දැන් මෞබිමේ සිටිනාට වඩා මෞබිමෙන් බැහැර සිටීමේදී ඔබට තියෙන අනාරක්ෂිත බව වැඩි නැද්ද? වැඩි. ඔබ කොච්චර සතුටින් මෙතන ඉන්න හැදුවත් ඔබට මව්බිම මතක් වෙනවා. මව්බිමේ තියෙන නිදහස මතක් වෙනවා. එතකොට බැරි වෙලාවත් ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔබේ හිත බය වෙනවා අර මව්බිමේ හිතයට වඩා වේගෙන්. එතකොට බලන්න යම් කිසි කෙනෙකුගේ හිතක බය තැති ගැනීම දේශේ වෛරේ බද්ධ වෛරේ මේ කිසිම දෙයක් නැත්තම් ඒ කෙනා හරි අපූර්ව කෙනෙක් නොවේද අන්නේ අපූර්වත්වය බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවට දිස්ුණා උන්වහන්සේ වගේ අපූර්ව ජීවිතයක් මිනිසින්ට ලබා ගන්න හැටි කියා දුන්නා. ඔබ දකින්න ඇති මේ රටේ ඇවිදින එකට මමත් මේ රටේ දැක්ක මේ රටේ ලස්සන ගංගා. ලස්සන කඳු. දෙක දිගට යායවල් දකින්න තියෙනවනේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මේ මේ පෘථුවියේ ලස්සන රමණීය බිම් තියනව නේද කියලා හිතුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නවා දේවේන්ද්‍රය මේ පෘථුවියේ ලස්සන රමණීය භූමි තියෙනවා. ඔබ දකින්න ඇති මේ රටවල මිනිස්සු සති අන්තෙට විවේක ලැබිච්ච වෙලාවට ඒ රමණීය භූමි හොයාගෙන යනවා. ආස්වාද විඳින්න. අපිත් විවේක ලැබිච්ච වෙලාවට කැමති රමණීය බිම වගේ යන්න. එතකොට බුදුරජාන් වහන්සේ අර දෙවියට කියනවා දෙවේන්ද්‍රේ මේ ලෝකේ රමණීය භූමිය තියෙනවා. සුන්දර භූමිය තියෙනවා. හැබැයි මනුෂ්‍යත්වයේ තුල තියෙන රමණීය බව බලද්දී අර භූමිවල කිසි වටිනකමක් නැහැ. නමුත් අපට තවමත් මේ රමණීයත්වයේ පේන්නේ මනුෂ්‍යත්වයෙන් පිට. මනුෂ්‍යත්වය තුල නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ රමණීයත්වයේ දුටුවේ මනුෂ්‍යත්වයේ තුල. උන්වහන්සේ වදාලා ගාමේ වා යදිවා රඤ්ඤේ නින්නේවා යදිවා තලේ යත් අරහන්තෝ විහෙරಂತಿ තම් භූමින් රාමණේයකං උන්වහන්සේ රමණීය බව විස්තර කළා ගමක වෙන්න පුළුවනේ වනාන්තරයක වෙන්න පුළුවනේ සම භූමියක වෙන්න පුළුවනේ යම් තැනක රාග දේශ මොහ නැති අය සිටිද්ද එතනයි ලස්සන දැන් බලන්න පින්වත්නි අපි ජීවත් වෙන ලෝකේ අපිට එහෙම චරිත දකින්න නැහැ. අපි ජීවත් වෙන ලෝකේ හැමතිස්සෙම තියෙන්නේ අර්බුද ගැටලු ප්‍රශ්න තරංග හලහැප්පිලි ඉරිසියාව කේලම් මෙව නෙමෙයි. ඒතර මේ තුන අපිට සුන්දරත්වයක් දකින්න බැරි වෙනකොට අපි යනවා බාහිර සුන්දරත්ව හොයාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ අභ්‍යන්තර සුන්දරත්වය අත්විඳින්න කියලා දුන්නේ. එතකොට පින්වත්නි අපි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය හැටියට අපට මේ ජීවිතයේදී ටිකක් හරි ඒ අභ්‍යන්තර සුන්දරත්වයේ තීරුම් ගන්න ලැබුණොත් මම හිතනවා ඒක මේ මනුස්ස ජීවිතයේ අපි ලද අපි ලබන එක්තරා විශේෂ භාගයක්. ජීවිතේ වැරදුන විට එය සොයා දෙන්න කවුරුත් නැත්තම් Tamanට සොයා ගන්න තීරෙන්නේ නැත්තම් ඔහුගේ ජීවිතේට කුමක් වේවිද? මේ නිසා මහා පින්වත්නි පුංචි වෙලාවක් ගන්න වෙලා තියෙන අපිට. ඉතින් මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවෙන් දුර බැහැර ජීවත් වෙන ඔබගේ මේ ලස්සන පින්වන්ත මූණු බලලා අපිට මේ වගේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ගැන කතා කරන්න ලැබීම ගැන. මම කැමතියි අද බණ හැටියට මම ඔබට කියපු දේ ආයම මතක් කරලා යෝජනාවල් ටිකක් කරන්න. මොකද අපිට තියෙන කාලේ ටිකක් නිසා. වතුර නැති නෑම පුළුවන් නම් නාගන්න බලන්න. හැබැයි ලේසි නෑ. එකක්වත් ලේසි නෑ මේ කියන ඒවා. ඊළඟ එක මොකද්ද කිව්වේ? අභ්‍යන්තර ජීවිතයේ තියෙනවා මේ මනුස්ස ජීවිතයක ඇතුළේ තියෙනවා සුන්දරත්වයක්. මෙන්න මේ සුන්දරත්වය හොයාගන්න. හෝඩුවව දෙන්නම්. මේ දෙකම තියෙන්නේ ලබා ගන්න පුළුවන් බුද්ධ ධර්මයේ තුලින් විතරයි. වෙන පිළිවෙලක් නැහැ. ඇයි මේක කවුරුවත් කළා දෙන්නේ නැහැ. ඇඳුමක් නම් කාට හරි කියන්න පුළුවන්. ඇඟේ මොන හරි පිටිපස්සේ ගෑවිලා නම් මේ බලන්න කියලා කාට හරි පෙන්වන්න පුළුවන්. නමුත් ජීවිතයේ කිලුට අපේ හිතේ ස්වභාවය මොකද්ද? ජීවිතයේ කිලුට සැඟවීමයි. ඇත්තද බොරුද? ඇත්තනේ. ජීවිතේ කිලුටු එළියට දාන්න යන්නත් එපා. සංගවිලා තියෙන දේ සෝදන්න. එහෙම කියන හේතුව. අපි අවංක වෙන්න ගිහිල්ලා සමහරට අපි අපේ අඩුපාඩු අපි අනිත් කෙනාට කියනවා. අනි ඊළඟ එක්කිනා අවස්ථා බලයකින් අපිට ගහනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මේ නිසා අඩුපාඩු තියෙන ඕනෑම ජීවිතයක් තමන්ම ධර්මයේ තුලින් ඒ අඩුපාඩු හදා ගන්නවා නම් ඒක ලස්සන ජීවිතයක්. එතකොට ඒකට උදව් කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ඔබට කියා දෙන්නේ. මොකද ජීවිතය ගත්තොත් හැමෝම හැමෝම කැමති ජීවිතේ සාර්ථකත්වයක් අත්විඳින්න. දැන් අපි ගත්ත ඔබ කැමති ගියක් ලස්සනට ජීවත් වෙන්න. ළමයිට උගන්වන්න. සාඩම්බර ජීවිතයක් ගෙවන්න ඔබ කැමතියි. දැන් ඔබ දන්නවා ඇති සමහර අය මේ වගේ රටවල් වලට එන්න මොනතරම් සිහින මවාගෙන දුක් විඳගෙන ජීවිතේ පරදුවට තබලා හෙට නොසිතා මෙහෙට එනවා. සමහරට ආවට පස්සේ එකපාරට මේ ලෝකේ වල්මක් වෙනවා. සමහරට Taman තුල තිබුණා නම් මොනවා හරි හොඳක් Taman නොදැනීමේ හොඳ Taman ඉවත් වෙනවා. ඊට පස්සේ සමහර විට Taman කල්පනා කරන්නේ ඕන දෙයක් වුණාය මට. කොච්චර තියනවද මේ කල්පනා කරන ජීවිතය. ඉතින් මේ නිසා අපිට මේ ජීවිතේ කවදාවත් වල්මත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ලං කරගත්තොත් ඒක ලං කරගත්තු අය ලෝකේ වල්මත්ුන්නේ නැහැ ඒකෙන් පිටක් ලැබුණා දැන් බලන්න හිතලා අර වෙඩි තියන්න හදපු අම්මා ඒ අම්මට ධර්මයේ හම්බුනේ නැත්නම් සමහරට මේ වෙනකොට යම්ම ජීවිතුන් අතර නැහැ එක්ක හිරි. හිරගත වෙලා. එහෙම නැත්නම් තවමත් වෛර කර කර ප්ලෑන් කරනවා. ඒ සියල්ලෙන්ම මිදුණා කියන්නේ එයාගේ ජීවිතයට ඒක ආශිර්වාදයක් නොවේද? මේ නිසා මේ නිසා පින්වත්නි මම ඔබට යෝජනා කරන්න හදපු යෝජනා ටිකයි මේ කියන්න හදන්නේ. අපි අපට උපදිස් දෙන්න තෝරගන්න කෙනා සම්පූර්ණ කෙනෙක් විය යුතුයි. අපට උපදෙස් දෙන්න අපි තෝරගත්තේ බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේගේ තියෙන ಗುಣ නවය මා හිතන්නේ අපේ මහමෙවුනාව වැඩසටහන් තුලින් අපි ඒක තෝරලා දෙනවා. මේ කෙලිස් නැති ජීවිතය කියන්නේ මොකද්ද? සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද? අවබෝධයක් තුල ජීවිත හැසිරෙනවා කියන්නේ මොකද්ද? මම කිය චුට්ටක් කියන්නම්. පාලි වචනයක් තියෙනවා විද්‍යාචරණ සම්පන්න. ඒ කියන්නේ විද්‍යා විද්‍යා කියන්නේ ඥානය. චරණ කියන්නේ හැසිරීම. ඥානෙන් හැසිරීමේ යුක්තයි බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේට ඥානෙ ලැබුණේ බෝසෙවණේදී. යුනිවර්සිටි ගිහලා නෙමෙයි. එතකොට උන්වහන්සේ ඥානෙ තුල පිරිනවම් පානකම අවුරුදු 45ක්. ඒ ඥානය තුල පරිපූර්ණ ඥානයක් තුල ජීවත් වුණා. දැන් ඔබ දන්නවා මේ ලෝකෙ නොයේක් දේවල් ඉදිරිපත් කරපු හොයාගත්තු විද්‍යාඥයෝ ඔය කලාකාරයෝ මහාචාර්යවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ වටිනාකම තියෙන්නේ ඒ විෂය ගැන කතා කරන වෙලාවට විතරයි. නේ? අපි කොහොම මේක මහාචාර්යවරු කියනවා. හරි දක්ෂයි යම්කිසි විෂයක් ගැන. එතකොට මේ පන්තියට ගියාට පස්සේ ඒ විෂය උගන්වන වෙලාවට විතරයි යාගේ වටිනාකම තියෙන්නේ. ඒක ඉවරලා හවසට හොඳට බීලා ගෙදර යනවා. එතකොට නෝන අහනවා ආ බේබත් දාවද? ආ ප්‍රොෆෙසර්වා කියලා අහනවද? නෑ. දරුවන්ට කියනවා අන්න ඔයගොල්ලන්ගේ තාත්තා උන් ඇවිල්ලා ඉන්න හතර ගාතෙන්. වෙන්නේ නැද්ද මේවා? එතකොට බලන්න මේ මිනිස්යාගේ ඥාණය හැම තිස්සෙම තියෙන්නේ ඒ අදාළ විෂයට විතරයි. බුදුරජාණන් වහන්සේගේ ඥාණය උන්වහන්සේව සූපත් කරපු එකක්. උන්වහන්සේගේ ජීවිතය තුල තියෙන කෙලිස් දුරු කරපු එකක්. උන්වහන්සේව මුළුමනින්ම සැපවත් කරපු එකක්. ඉතින් මේ නිසා උන්වහන්සේ තුල තිබිච්ච ගුණ නවය තේරුම් ගැනීමට ඔබ යම්කිසි උත්සාහයක් ගන්න ඒක ඔබ යම්කිසි උත්සාහයක් ගන්න ඒක ඔබට ಉಪකාරී වෙනවා ඒ මොකද හේතුව ගිහි වේවා පැවිදි වේවා ඕනම කෙනෙකුට ජීවිතේ එක එක අවස්ථාවල ප්‍රශ්න ඇති වෙනවානේ ඒ ප්‍රශ්න ඇති වෙනකොට සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය ඒ ප්‍රශ්නේ තුලට එයා බහිනවා. බැලේ ප්‍රශ්නේ ගොදුරක් වෙලා විඳවනවා. ධර්මයේ තිබුණොත් එයා හිමීට ඒ ප්‍රශ්නේ ගොඩ එනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගත්තාම අපේ හිතේ ඇති වෙන ලොකු පැහැදීමක් ආ මම ඥානයක් ලබා ගන්නවද මගේ ජීවිතයේට ඒ ඥානය බුදු කෙනෙකුගේ ඥානයක් කියලා. ආන්නේ ඒත්තු ගැනීම තමන් විසින් හදා ගන්න ඕනේ. අන්න ඒක කරගන්න කියන එක තමයි පළවෙනි යෝජනාව. දෙවෙනි එක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතයට කියා දීපු උපදේශ තමන්ගේ ජීවිතේ ජීවිතය ගත කරන අතරේ පුංචි ඩයරි එකට ගන්න. තමන් ගාව පර්සනල් ඩයරියක් තියාගන්න. මම අසවල් හෝටලින් කෑවා, අරක කෑවා, මේක කෑවා, අසවලත් එක්ක ආවා, ආරහි ගියා. ඒ ඔක්කොම ඒවා එපා. වැඩක් නැහැ, කිසි වැඩක් නැහැ. පර්සනල් ඩයරියක් තියාගන්න ධම්ම ඩයරියක්. බුද්ධ දේශනා ඉගෙන ගනිද්දී වෙන කිසිම කෙනෙකුගේ ප්‍රකාශයක් එකට ගන්න එපා. එක එක ලෝකයේ එක එක කෙනාගේ කියුම් තියෙනවානේ. ඒවා මිශ්‍ර කරගන්න එපා. මිශ්‍ර කරගන්න නැතුව සූත්‍ර දේශනා, බුද්ධ දේශනා ඉගෙන ගනිද්දී ඒ දේශනාවල බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දීපු වටිනා උපදේශ බුද්ධ ධර්මයේ හදාරණ එකට අපිට හම්බ වෙනවා. ඒ උපදේශ ලියා ගන්නවා. අර පර්සනල් ඩයරි එකේ. මම ඔබට කියන්නේ අතිශයින්ම ඔබට ಉಪකාරී වෙන දේවල් ටිකක් මේ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඥානය කියන එක මහන්සි ගන්න ඕනේ. එතකොට අර ඩයරියක් පාවිච්චි කරන්දියා ඒ උපදෙස් තියෙද්දි තමන්ට තනිකමක් එහෙම නැත්නම් තමන්ට ප්‍රශ්නයක් ඒක තමයි සිත් වේදනාවක් ඇති වෙච්ච වෙලාවට අර ජීවිතයේ පිළිබඳ බුද්ධ දේශනාව තමන් ළඟ තියෙනවා. තව එක පෙල්ලනවා. තමන් දන්නේම නෑ හරි 탁කිට හරි ඉලක්කෙට ලියවිච්ච දේවල් එතන තියෙනවා. ඒ තුලම තමන් සංසිඳනවා. ඒතර තමන්ට පිහිට පිණිසයි ඒක කරගන්නේ. එතකොට අපි දන්නවා එක දවසක් මට හම්බ වුණා එක හාමුදුරු කෙනෙක් ඕස්ට්‍රියන් හාමුදුරු කෙනෙක් ලංකාවේදී එයාඳුර මගෙන් ඇහුවා මේ ඥානানন্দ කියන්න මට ඕන කරනවා හරි සුපර්බ් සුපිරි මාස්ටර් කෙනෙක් ලිවින් මාස්ටර් කෙනෙක් ඕනේ මට ඉගෙන ගන්න. මම කොහොම මං හඳුනන කෙනෙක් නම් ඉන්නවා. ඔබ වහන්සේ කැමති නම් මම එක්ක යන්න කිව්වා. හා කැමතියි කිව්වා. මම එහෙනම් දැන් නැගිටින්න කිව්වා. අතින් අල්ලගෙන එක්කන් ගියා ත්‍රිපිටකය ළඟට. මෙන්න කිව්වා මාස්ටර්. නමුත් ඒක තේරුන්නේ යාට. මොකද ලෝකේ බලාපොරොත්තු වෙන්නේ living example. එතකොට ඒක ඒකේ ඇදෙත් පේනවා මිනිසුන්ට. ධර්මයේ මිකක් නැහැ. ධර්මය කියන්නේ ජීවිතය අවබෝධ කරවන විශේෂ පණිවිඩයක්. ඒ ජීවිතය අවබෝධ කරන විශේෂ පණිවිඩය තමයි හොයාගෙන යන්න ඕනේ. living example නෙමෙයි. living example හොයාගෙන යන්න ගියොත් වරදින තැන. හැබෑවටම rahat වෙච්ච වික්ෂක් හිටියා. ඉතින් උන්වහන්සේ ගැන දායක පින්වතා දන්නේ නැහැ. දානිට වඩාම යනවා. යනකට වතුර වල තිබ්බා. අර රහතන් වහන්සේ වතුර වලට උඩින් පැන්න. පැනලා ගියා. ඊතර මනුස්සය කල්පනා කරා තෙක් මාත් එක්ක යන ගමන් පැනපු හැටි. අර වතුර වලින්. වඩම්මගෙන යන නිසා දානි ටික දෙනවා. පිරිකර දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් තව දුරක් ගියාම ඊට වඩා චූටි වලක් තිබ්බා. අර රහතන් වහන්සේගේ බහැල වැඩියා. අර පින්වත ඇහුවා ඇයි ස්වාමීනි කලින් එකී මීට වඩා ලොකු වලක් අපූරුටුහි පැන්නේ? ඇයි මේකෙන් බහැලා ගියේ කිව්වා උපාසකය. මම මේකිනුත් බැස්සා නම් මට දානේ දහිමි වුණු ඇත. මේකෙන් පැන්නා නම් ඒ කොහොමද? ඇයි ඔබතුමා හිතුවනේ? අර වලින් පැනපු වෙලාවේ දානි විතරක් දෙනවා පිරිකර දෙන්නේ නැහැ කියලා. living example හොයන්න ගියොත් ඔන්න ඕක තමයි වෙන ඇබැද්දිය. හැබැයි ධර්ම උපදේශි හොයාගෙන ගියොත් කවදාවත් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ දේශනාව ඔබ දන්නවා ඇති. දේශනාවේ තියෙනවා රතන සූත්‍රය ඔබ දන්නවා ඇති. ඒක තියෙනවා මෙලොව පරලොව යම්තාක් වස්තු ඇද්ද ඒ කිසිවකට සමාන නොකළ හැකි සුවිශේෂ වස්තුවකි බුදුන්ගේ අවබෝධය එතකොට ඒක ඔබ ගත්තොත් අර ඩයිරියට ඒක ඔබේ කල්න මිතුරා ඒක ඔබේ රැකවරණේ සපයන්න. ඒක ඔබට පිහිට වෙනවා. එහෙම නැත්නම් ඔබට වෙන්නේ ආසවලා මෙහෙම කිව්වා, ආසවලා මෙහෙම කිව්වා, ආසවල් ස්වාමීන් වහන්සේ බණට මෙහෙම කිව්වා, ආසවල් එක්කිනා බණට මෙහෙම කිව්වා, ආසවල් පොතේ මෙහෙම තිබ්බා කියලා ඒක එක්කිනාගේ කතන්දර ගොඩක් ඔබේ හිතට ගබඩා වේවි. ඒකෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම ඔබ කරේ තියෙන කරුණාවට මේ කිව්වේ. පළවෙනි උපදේශය මොකද්ද මම කියපු? මම කියපු පළවෙනි යෝජනාව. උපදේශ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒක හිතන්න. හරිම පුදුමයි ඒක. ඒක මම පොඩ්ඩක් කියන්නම්. මිනිස්සෙකුට තියෙනවා අභියෝග challenges තියෙනවා නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මම උන්වහන්සේ සම්බුද්ධයි කියලා කිව්වට පස්සේ ලෝකෙම අභියෝග කළා. ඊළඟට උන්වහන්සේට සංසාරයෙන් ආපු සමහර සංසාර ප්‍රශ්න තිබුණා. එකක් තමයි දේවදත්ත. Taman නොකල දෙයකට දේවදත්ත වෛර බැඳගත්තා අර බලලු කේස් එක. දන්නවනේ සේරිවාණන් ජාතිකේ. එතකොට මේ දේවදත්ත රෝණුණ හැමතිස්සෙම උන්වහන්සේ සම්බුද්ධ කෙනෙක් නෙවෙයි. බය වෙනවා. බිය හට ගන්නවා කියන එක ඔප්පු කරා. ඊට පස්සේ මොකද කළේ? අර ඇතාට නාලාගිරි කියන ඇතාට හොඳටම පෝලා උන්වහන්සේ වඩින පාරට මේ හොඳටම හින්දුවෙන් ඇනලැල්ලා කුලප්පු කරලා එව්වා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පාරි වඩිනවා ආනන්ද හඳුරු පාරි වඩිනවා සංඝයා පාරි වඩිනවා. එතන එනවා දැන් දෙක කරගෙන පෙරලගෙන එනවා. බඩ මුට්ටු පෙරලගෙන ගස් කොළන් උදුරලා වීසි කරගෙන එතන එනවා. ආනන්ද හඳුරු එකපාරට ඉස්සරහට පැන්නා. මගේ ඉස්සරහා භාග්‍යතුන් වහන්සේට අනුතරක් වෙනවා. දකින්න මං කැමති නෑ. ඊට කලින් මගේ ජීවිතේ පූජා වේවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද පිටිපස්සට යන්න. දැන් අර පෙරල එනකොට හස්ති රාජයේ පෙරලීගෙන පෙල්ලගෙන නිකන් එකෙක් නෙමෙයිනේ බීපු එකෙක්. පෙරලගෙන එනකොට බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට මේ ඇතාට කතා කළා. ඒ ඔබ දන්නවා ඇති මේ රටේ මං ඇහුවා මිනිස්සුන් උගන්වනවලු බල්ලන්ට ඉතාලි ලැන්ග්වේජ් එක. බලු ඉගෙන ගන්න වෙයිද? දන්නේ නැහැනේ අපිනේ. එතකොට හැබැයි එකක් අපිට තේරෙනවා මේ අපි කතා කරන දේයින් සත්තුන්ට අමතන්න පුළුවන් කියන එක. නේ? දැන් අපි අහලා තියෙන මේ මේ හිටියා එක පාදලි කෙනෙක්. මේ කුරුල්ලන්ට කතා කරන එකට dear little ones කියලා ළඟට එනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ඇතා එන හොඳටම වෙරි වෙච්ච ඇතෙක්. උන්වහන්සේ කතා කරා ඇතාට. මා කුංජර නාග මාසදෝ කුංජර කියන ඇතා. ඇතා ඔබ මේ හැප්පෙන්න ඉන්නේ ඇතෙක් එක්කයි. හැප්පෙන්න එපා. දුක්ඛං කුංජර නාග මාසදෝ හැබැයි ඇතෝ ඔබ මේ ඇතත් එක්ක හැප්පුණොත් දුකටපත් වෙයි. නහිනාග හතස්ස කුංජර ඇත ඒ නිසා ඊබඳු දෙය හිතේ ඒ අදහස හිතෙන් නසන්න සුගති හෝති ඊතු පරඤතු ඔබ මෙතනින් පස්සේ මිය ගිහිල්ලා ඔබට සුගති යන්න පුළුවන් එතකොට හැම එකක්ම තේරුණා පුංචි දරුවෙක් වගේ දන ගාගෙන ඇවිදිල්ල හොඬ වැල උන්වහන්සේගේ ශ්‍රී පාද ළඟ තියන් හිටියා. මොකක්ද එතන තිබිච්ච මිරකල් එක? මොකක්ද හාස්කම? මෛත්‍රිය. මේ නිසා උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන හැම චරිතයකම අර ගුණ ඉස්මතු වෙවි පේනවා. ඒකයි මම ඔබට කිව්වේ බුදුරජාන් වහන්සේගේ ගුණ හිතලා හිත පහදවා ගන්න ඒක ලুকু තමන්ගේ ජීවිතේ ලැබෙන තමන්ගේම සතුටට හේතු වෙන දෙයක්. ඊළඟට මම දෙවෙනි කැටිට මොකක්ද කිව්වේ? ම්ම් මතකේ. ධම්ම ඩයිරියක් හදාගන්න. ඒ ධම්ම ඩයිරිය පුංචි පොතක්. ඒ සමහරට අපි ගමු දැන් අපේ පොත්පත් අපේ කැසට් පටි සමහර කෙනෙක් අහනවා. ඒකට ඒක ලොකු පොත් ඒකට පොත් ගොඩන්නේ එතන. නමුත් ඒක කියවන්න ඕනේ Taman ළඟ වෙනම පොතක් තියාගෙනයි. ඒකට අවශ්‍ය කාරණේ Taman සටහන් කරගත්තාම ඒ Tamanට හිතට වැදිච්ච එකයි. මම මතකයි මම ධර්ම ඉගෙන ගන්න කාලේ මීට අවුරුදු 15කට 20කට කලින් මම පාවිච්චි කළා ඒක. ඒක මට හරියට පිටු වුණා. ඉස්සර මම කැලේ යනවා. යද්දී මම මේ පුංචි පොත අරන් යන්නේ. ඒ පොතේ තියෙන මා සිත්ගත් සියලු දහම් කරුණු. ඒ නිසා ඔබට මේ ධම්ම ධෛර්යය උපකාර වෙන දෙයක්. ඊළඟ එක ඔබ තන දෙන්න තන දෙන්න අපි ආස දෙයට නෙවෙයි. මොකද්ද? තන දෙන්නේ නමට නොව පිනට. අපි ආස මොකේට තන දෙන්නද? නමට තන දෙන්න. අපි ආසනේද අපි නම කවුරු හරි ප්‍රසිද්ධිය කතා කරලා අපිට ಗುಣ කියනවට. ආසයිනේ. නමට තන දෙන්නේ නැතුව පිනට තන දෙන්න. මෙන්න මේක කරගන්න පුළුවන් නම් ඔබට කරුණු තුනයි මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ධම්ම ධෛර්යය හරිගස්ස ගන්න ඒ නමට තැන දෙන්න එපා කියලා කිව්වේ මේකයි සමහර අය ඉන්නවා හරි ආසයි තමන්ගේ නම මොකක් හරි එකකට ගාවන්න. අපේ කාසපුවක ආචිල වගේක් ගෙනල්ලා හිටෙව්වා කොට්ටංගස්. කොට්ටංගස් කියන්නේ මේ සඳුන් නෙවෙයිනේ. නේ අර දලඹු හැදෙන ගහ අපේ තව පොඩි නමක් නාගස් හිටවන්න අර කොට්ටංගස් කැපුවා ආචිලා ඉස්සෙල්ලම ඇවිල්ලා බැලුවේ කෝ මගේ ගහ ගහ නැහැ ඒ දයින්දලා ආවේ නැහැ ගියේ කුමක් හොයන්නද අහුනේ කුමක්ද ඒ නමට අහුවෙන්නේ. ඒ නිසා පින්නට ආසා කරන්න. පින්න කියලා කියන්නේ පුදුම දෙයක්. පින්න කියන්නේ පුදුම දෙයක්. මගේ ජීවිතේ චූටි දෙයක් තියෙනවා පින්නක විපාකයක් මම කියන්නම්. මෙතික්. දැන් මම සෑහෙන වයස නාකි කෙනෙක්නේ. ඉතින් මේ මෙතික් මම කවදාවත් අතරමං වෙලා නැහැ. මම තනියම යනවා හිමාලය විදිහට. ඉරි ලැබිච්ච වෙලාවට. එතකොට දවසක් මං අසනීප වුණා ඒ ධර්මශාලා කියන හිමාලය මුදුනේ. මං දැන් තනියම එදා මේ උත්සවයක්. දලෙලා මගේ පන්සලේ. එක තැනක්වත් නවතින්න තැනක් නැහැ. ඊට පස්සේ තව කෙනෙකුමට තුසිතා කියලා මේ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා කාන්ද මුදුනේ. එතන ගිහිල්ලා බලන්න. දැන් මට මොකද්ද මේ ඇදුම හැදිලා. තානියෙම දැන් මල්ලත්තර මං හිමින් හිමින් හිමින් හිමින් කාන්ද නගිනවා. දැන් මට විශ්වාසයක් නැහැ. දැන් රැ වෙලා, හවස් වෙලා. ස්තූපුවට ගිහිල්ලා වාඩි වෙනකොටම නෝන කෙනෙක් මට දැන් ඔෆිස් එකේ පේනවා. නෝන කෙනෙක් මේසේ උඩ යතුරක් තියෙනවා. ඒක බාරව හිටියේ ඕස්ට්‍රේලියානු මහතෙක්. ඒ නෝන ගියාට පස්සේ මම ගියා. මං ගිහලා කිව්වා මට නවාතැනක් දෙන්න පුළුවන්ද? බාරි පිංවතෙක් කිව්වා. දැන් සිංගල් රූම් එකක් මේ දැන් හිස් වුණා. කවදාවත් වෙන්නේ නැති එකක් කිව්වා. මම හරි සතුටින් හිටියා හොඳට උණු වතුර නාලා. සුමාන තුනක්. තව සිද්ධියක් වුණා බෝපාල් කියන නගරෙදී. එතනදී මේ එක ස්වාමීන් වහන්සේ නමකට යන්න ඕන වුණා කුසිනාරාවට. එතකොට බොම්බේ ඉඳලා කුසිනාරාවට තියෙනවා ට්‍රේන් එක. දැන් ඒක බෝපාල් වල නැවැත්තුවා. දැන් මේ කාලසටහන තිබුණා 2:05ට කුසිනාරාව යන නෑ 2:05ට බොම්බේ කුසිනාරා ට්‍රේන් එක මේ තුන්වෙනි platform එකේ නවත්තනවා කියලා. නැවෙන්තුවා. දැන් නවත්තලා තියෙනවා දැන් මම බැලුව ට්‍රේන් එකේ නම බොම්බි කුසිනාරා ට්‍රේන් එක. ට්‍රේන් එකේ අංකිත හරි. දැන් බලලා ඒකට අදාළ ඒ භෝගේ ඒ ස්වාමීන් වහන්සේත් නැනවතලා මාත් වල්ලා ඉන්නවා. ඒතර එතන හිටිය නෝන්ලා වගේක් අපිට පරුස විදියට බැනලා අපි එලෙව්වා. මොනවද එතෙමේ කියලා අපි එළියට බැස්සා. අනිත් එකට යන්න ගත්තා. ඒකිනුත් එල්ලුවා. ඊරොසිතන ආවා මේ ටිකට් චෙක් කරන එක්කෙනෙක්. මං කො මේ අපිට මේ අපි ටිකට් බුක් කරලා තියෙන කෝ අපිට ඉඩ නැහැනේ. ගත්ත ටිකට් එක අරන් කිව්වා මේ කෝච්චි නෙවෙයි. මේක බොම්බේ යන එක කිව්වා. අද ප්‍රමාද වෙලා මේ ඇවිල්ලා තියෙනවා මේ වෙලාවට. තව පැයක් තියෙනවා කෝ ඔබේ කෝච්චියට. දැන් ඒ හාදුරංග බැස්සුවා නම් කුසිනාරා නෙමෙයි යන්නේ කොහෙද? නැග්ගුවා නම් බොම්බේ යන්නේ. එතන බලන්න මේ මිනිස්සයා අතරමං නොවෙන්නේ පිනක් නිසා. මම කවදාවත් පාර හොයන කෙනෙකුට බොරු පාරක් කියලා නැහැ. වැරදි මගක් කියලා නැහැ. අපිට පුළුවන් නම් පුළුවන් කියනවා. බැරි නම් බෑ කියනවා. රවට්ටලා නැහැ. මේව තමයි මිනිස්සෙක් හැටියට අපි කරන්න තියෙන පින්. සමහර වැරදි පාරවල් කියලා සතුට ලැබෙන ඕන්න මම දැන් කිව්වා රවුම ගහනවා ඇති. එතකොට එයාට ආපහු එක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යාදිසං වපති බීජං තාදිසං හරති පලං වපුරන්නේ කුමක්ද? ඔහු නෙලන්නේ එයයි. ඒ නිසා පින වපුරා ගන්න. පින කියලා කියන්නේ සැපේ ලැබෙන දේ. ඒක තමයි සීමා කරන යෝජනාව. ඔය යෝජනා ටිකට අමතර තව එකක් කමක් නැද්ද? ඒ තමයි දේශනාවේ බුද්ධ දේශනාවේ තියෙනවා අපිට සමීප කරගන්න අසීරු ඒත් අප ළඟ තියෙන සත්‍යයක්. ඒකට කියන්නේ ආරි සත්‍යය. ආරි සත්‍ය ගැන විස්තරයක් තියෙනවා මේ දේශනාවේ. චතුරාර්ය සත්‍ය කියලා. චතු කියන හතර. ඒ ආර්ය සත්‍ය හතර ගැන චුට්ටක් ඉගෙන ගන්න. මට ඔබ වෙනුවෙන් දෙන්න තියෙන විසක් තෑග්ග උච්චරයි. එතකොට මේ කරුණු හතර ඔබ මතක තියාගන්න මොනවද? පළවෙනි එක මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන හිත පහදවා ගැනීමල්ල. දෙවෙනි එක දහම් ධෛර්යයක් තමන් ළඟ තියාගැනීමල්ල. තුන්වෙනි එක ඔව් නම නෙමෙයි වැදගත් වෙන්නේ රැස් කරන පින. හතරෙන එක ආර්ය සත්‍ය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ ටික ඔබට කරගන්න වාසනාව ලැබේවා කියලා මා ආශිර්වාද කරනවා.